භූතාවා සම්බවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා හොඳයි අද දින මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ පස්වෙනි ගාථාව අපි මේ ගාථාවන් තුල ගොඩාක් දේවල් සාකච්ඡා කළා මේ ගාථා රත්නයන් තුල අපගේ චරිතය මාන ජීවිතය අඩගස්වා ගැනීමට ගොඩාක් කමටාන් ලබා ගත්තා. අද අපි මේ ගාථා රත්නය තුලිනුත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපගේ මාන ජීවිතය ලෝකෝත්තර ආර්ය මාර්ගය සඵල කරගන්නේ කොහොමද කියන එක. දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච ධූරේ වසන්ති අවිධූරේ කියන තථාගත පණිවිඩය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පේන සත්තුන්ට මෛත්‍රිය කිරීම නොපෙනෙන සත්තුන්ට මෛත්‍රිය කිරීම ළඟ ඉන්න සත්තුන්ට මෛත්‍රිය කිරීම දුර ඉන්න සත්තුන්ට මෛත්‍රිය කිරීම කියන එක සරල සිංහල අර්ථකථනය වුණත් අපට මේකේ දාර්ශනික අර්ථය ලෝකෝත්තර අර්ථය අපට සාකච්ඡා කරන්නට දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා පේන සත්තු නොපෙන සත්තු කියලා කිව්වාම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයා ඒක රාශි වෙලා යම්කිසි ජීවියෙක් නිර්මාණය වෙනවා නම් ඒ ජීවියා අපේ මේ චක්කුවට පෙනෙන දුරක ඉන්නවා නම් අපි කියනවා ඒ පේන දුරක ඉන්න සත්වයා කියලා. මේ ලෝකේ සෑම සත්වයකගේම චක්කුවේ තියෙනවා පීඨීමක්. ඒ චක්කුවේ ස්නායුවල ක්‍රියාකාරීත්වය, ඒ සෛලවල ක්‍රියාකාරීත්වය, ඒ සෛලවල ඇඩ තලවලට අනුව පේන දුර ප්‍රමාණය වෙනස් වෙනවා. අපි දන්නවා හැම කාචයෙන්ම හැම දුරක්ම බලන්න බෑ. දුරදක්නයක් ගත්තාම ඒකේ එක කාචයක් පේනකොට එක දුරක් පේනවා. ඒකට තවත් කාචයක් එකතු කරාම තව දුරක් පේනවා. තවත් කාචයක් එකතු කරුවාම තවත් ටිකක් දුර පේනවා. මේ වගේ සමහර දුරදක්න තියෙනවා. ඒ බටය අඩි 8ක් 10ක් විතර දිගයි. එනම් මේ ආකාශයේ තරු ගවේෂණය කරන ඒ දුරදක්නේම බැලුවාම අඩි 25ක් විතර දිගයි. එහෙනම් ඒකේ තියෙන්නේ ඔක්කොම කාච. එහෙනම් මේ කාචයෙන් කාචයට දුරේ වෙනස් වෙනවා මේ ඇස්වල කාච එකින් එකට සමාන නැති නිසා මේ කාචවලත් මේ දුර ප්‍රමාණය වෙනස් වෙනවා. අපි මිනිස්සයා කියන මේ සත්වයා අරගෙන දාදෙනෙකුට 10ක් අපි කරුණ පෙන්නුවොත් ඒ 10 දෙනාටම පේන්නේ 1000 ආකාරයෙන්. ඇයි පේන ප්‍රමාණය එක්කෙනාගේ එක්කෙනාගේ ප්‍රතිශත වලින් වෙනස්. එහෙනම් මේ මනුෂ්‍ය කණ්ඩායම අයින් කරලා බල්ලෝ කියන මේ සුනකයෝ 10ක් විතර අරගෙන ඒගොල්ලන්ගේ පේන ප්‍රමාණය අරගෙන බැලුවාම මිනිසුන්ට වඩා පේනවා. නමුත් ඒ පේන මට්ටම් වල වෙනස්කම් තියෙනවා. එහෙනම් ඒ කට්ටියට සාපේක්ෂව උකුස්සෝ 10ක් විතර අරගෙන පරීක්ෂණ කරන බලනකොට අපි කාටවත් බලන්න බැරි ඈත දුර පේනවා. නමුත් ඒ උකුස්සෝ 10කගේ ඇස් අරන් බලනකොට ඒගොල්ලන්ගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම කෙනාගේ ඇස්වල සෛලවල වෙනස්කම් තියෙන නිසා, ඒ ඇඩතලවල වෙනස්කම් තියෙන නිසා, ඒ ස්නායුවල ක්‍රියාකාරීත්වවල දෝෂ තියෙන නිසා, ඒ සියලුම දෙනාගේ ඇස්වල දශම ගණන් වලින් හරි වෙනසක් පවතිනවා. එහෙනම් මේ පේන දුර කියලා කියනකොට යේච්ඡ দূරේ කියලා කියනකොට අපට මේ ප්‍රශ්නයක් එනවා මේ දුර ප්‍රමාණය කොතනට සීමා කරපු එකක්ද මේක බඹ කීයට සීමා කරපු එකක්ද එහෙනම් මේ දුර ප්‍රමාණය තීරණය වෙන්නේ තම තමන්ගේ ඇස්වල පෙනීමේ තරමට එහෙනම් මිනිසියෙකුට මේ දුර පේනවා මේ පේන සත්තු කියලා කිව්වට උකුස්සෙක් බැලුවත් එයාට ඇතම්ම ගානක් පේනවා එහෙනම් මාළු වතුර යට ඉන්න මාළු අල්ලන පක්ෂියන්ගේ ඇස් වලින් බැලුවාම වතුර යට ඉන්න මාළුත් පේනවා එහෙනම් මේ මේ සත්‍යයගේ ඇස්වල ප්‍රමාණය මේ මේ ධාරිතාවලින් වෙනස් වෙනවා නම් අපි කොහොමද තීරණය එන්නේ මේ පේන ප්‍රමාණය මෙච්චරයි කියලා. ඒතර ළඟ ඉන්න සත්තු. එහෙනම් සත්තු ළඟ හිටියාම අපට මෛත්‍රිය කරන්න පුළුවන්. කාන්තාරක ඉන්න කෙනෙක් කියනවා කිලෝමීටර 200කට සත්වෙක් නැහැ. මොකවත් නැහැ. එහෙනම් මං කොහොමද මේ පේන සත්තු කියලා මං ගරු කරන්නේ? ඒ සත්තුන්ට සුවසේ ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු කරන්නේ මෛත්‍රී කරන්නේ අනුකම්පා කරන්නේ සත්තු නෑ මට මෛත්‍රිය පුහුණු කරන්න. එහෙනම් කාන්තාරයට ගියාම මේ ගාථා රත්නය තුලින් යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් ඇස්පෙනීම දුර්වල මිනිසෙකුට සාපේක්ෂව යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. දුර ඉන්න සත්තු මොන වගේ සත්තුද අපි දන්නේ නෑ. එහෙනම් මේ පේන සත්තු නොපෙනෙන සත්තු ළඟ ඉන්න සත්තු දුර ඉන්න සත්තු කියලා බැලුවාම තථාගතයන් වහන්සේ අපට මෙතන පණිවිඩ රාශියක් දේශනා කරනවා. මේ හැම එකක්ම ලෝකෝත්තර පණිවිඩ. අපගේ ජීවිතය තුළ අපට ඕනෑම ස්ථානයක ඕනෑම කාලයක දීපයක දේශයක කුලයක ඉපදිලා මේ සත්‍යයට නිවන් දකින්න පුළුවන් විදිහට තමයි මේ කාරණා දේශනා කරලා තියෙන්නේ. එහෙනම් බුද්ධෝත්පාද කාලයේ උනත් අබුද්ධෝත්පාද කාලයේ උනත් යම්කිසි ප්‍රඥාවන්තයෙකුට මේ ගාථාව ඇහුනොත් එයා මේක ගවේෂණය කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන එයා නිර්වාණයටපත් වෙන්න අවශ්‍ය කටයුතු කරනවා. නමුත් ඒ කාලේ තිසරණේ නැති නිසා තුනුරුවන් නැති නිසා එයාට උපරිම ඵල නෙලන්න බැරි වුණත් කවදාරි දවසක තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙ බිහි එතනට උත්පත්ති ලැබුණොත් එයාට ඒකාන්ත වශයෙන්ම ගොඩ යන්න අවශ්‍ය කටයුතු කරගන්නවා හේතුව අබුද්ධෝත්පාද කාලෙත් යම් යම් වැඩ ඉෂ්ට සිද්ධ කරගෙන ඉවරයි. එහෙනම් මේ ગાථා රත්නය තුල මේ තරම් ඕනම කාලයක දීපයක දේශයක වැඩ ගන්න පුළුවන් නම් කවුද මේ දිට්ටා කියලා කියන්නේ? දකින සත්තු කියන්නේ මොනවද? නොදකින සත්තු කියන්නේ මොනවද? එහෙනම් භාවනා යෝගියාට සිද්ධ වෙනවා මේ සත්තු දිහා බලන්න. එහෙනම් ඒගොල්ලෝ ඇස් අරගෙන මේ සත්තු දිහා බලාගෙන ඉන්නවා, සිරි නරඹනවා. එහෙනම් මේ දකින්න ඒ අවස්ථාව ඒගොල්ලෝ ඇතිකරන්ට භාවනාවෙන් නිදහස් වෙලා ඒ ලෝකෝත්තර කමඨාන් වලින් නිදහස් වෙලා මේ සත්තු දිහා බලාගෙන ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ඇස් වලට පේන සත්තුද කිව්වේ? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මේ පේන්නේ නැති වෙන මොනවාරි සතෙක් ගැනද කියලා කිව්වේ කියලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ලෝකෝත්තර එකක් නිසා මේ 500ක් නම හිමාල වනයේ තපෝ වන ප්‍රදේශයේ භාවනාවේ යෙදිලා ඇස් දෙක පියාගෙන දකිනවා ළඟත් සත්තු ඉන්නවා දුරත් සත්තු ඉන්නවා එහෙනම් මේ ලෝකෝත්තර සත්තු ගැන තමයි මේ කියන්නේ කාන්තාරයකටවත් තවුමකටවත් මේක සීමා කරලා නැහැ ඕනම තැනක මේ සත්තු ඉන්නවා මොකද්ද අපි කලින් ගාථාවේ සාකච්ඡා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය ඒක රාසි වෙලා ප්‍රාණය කරන කොටගෙන කටයුතු කෙරුවොත් අන්න ඒ සත්‍යයන්ට මෛත්‍රී කරන්න. එහෙනම් මේ පේන සත්තු කවුද? අපේ මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන හයක් තියෙනවා. භෞතික වශයෙන් ප්‍රායෝගිකව අපට ස්පර්ශ කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි S2 පියාගෙන ඉන්නකොට ලෝකෝත්තර සත්තුත් ඉන්නවා. එනනම් මේ මනෝ සංචේත වලින් එහෙම නැත්නම් චෛතසික වලින් ගොඩනගෙන්නා වූ චේතනා ඒවා නැවත නැවත අපට කර්ම පරිසම් දීලා අපට මේ විශ්වයේ ගනුදෙනු කරන ක්‍රමවේදය අපි කියනවා ඒක සත්වයක් කියලා. ඇයි ඒ සත්වයා නැවත ඉපදෙනවා? කර්මයක් වශයෙන්. ඇති වුණා, ඇති වෙලා ගමන් කළා, ජීවත් වුණා, නැවත එනවා අපට නැවත එකෙන් ආනිසංශයක් ලබා දෙනවා. හේතුවත් හේතුවට අදාළ ඵලයත් ඵලයට අදාළ හේතුවත් කියලා මේ චෛතසික හැම දෙයක්ම නැවත නැවත උත්පාදනය වෙන නිසා පවතින නිසා ඒගොල්ලෝ ඒ කර්මය පරිසම් දුන්නාට පස්සේ මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ කර්මය ඉවර වෙලා යනවා. එහෙනම් ඉපදීමක් පැවැත්මක් මරණයක් තියෙන නිසා මේ චෛතසික හැම එකක්ම සත්වය කියලා තමයි සලකන්නේ. එහෙනම් භාවනා යෝගියා කල්පනා කරන දැනු සතෙක් ඉපදුනා. මොකද්ද සතා ඉපදුනේ? නැවත ගිහිල්ලා එයින් කොටන්න සතෙක් ඉපදුනා. එයාට සිතවිල්ලක් ආවා. වැස්ස වයින්නවා. ගිය කාලේ හිටිය නම් දැන් දුවගෙන ගිහලා නියරවල් රයින්නවා. මට වපුර ගන්න තිබුණා. අස්වැන්න ගන්න තිබුණා. අපරාධෙ මම මාන උනේ. මාන වෙච්ච නිසා මට මේක කරගන්න බැරි වුණා කියලා එයා කල්පනා කරනවා. එයා ලෝකෝත්තර කෙනෙක් නම් එයාට වැටහෙනවා මම මේ කල්පනා කරන්නේ වැඩ කිරීම සම්බන්ධයෙන් භවභෝග වලින් සම්පත් ගැනීම සම්බන්ධයෙන් මොනවද මට ඇති වුනේ කර්මයක් ඇති වුණා. කර්මයක් ඉපදුනා. ඒ කර්මය ඉපදිලා තමන්ගේ කයෙන් එළියට ගියා. දැන් ඒ කර්මය නැවත යාව අරගෙන යනවා කවදාද දවසක එයින් කොටන ගොවියෙක් වශයෙන්. එහෙනම් අපි මේ ලෝකේ කල්පනා කරන, නිර්මාණය කරන, අපි තුලින් නිස්පාදනය කරන මේ චෛතසික හැම එකක්ම නැවත සත්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් කලින් අපි චේතනාවක් ඇති කළා මං සසුන්ගත වෙලා මානදම් පුරලා මං සසර දුක නිවා ගන්නවා මේ භවයේ මට කරගන්න බැරි වෙච්ච එක මං ඊළඟ භවයේ ඒකාන්ත වශයෙන්ම කරනවායි කියලා චේතනාවක් නිර්මාණය කළා. ඒ චේතනාවට අනුව සත්‍යයක් ඉපදුනා. ඒ සත්වයාට අපි නමක් කියලා රූපයක් පෙන්නලා මේ ඉන්නේ ආවල් අහම්දුරෝ මේ ඉන්නේ ආවල් භික්ෂුන් වහන්සේ මේ ඉන්නේ ආවල් මෑණින් වහන්සේ කියලා අපි කියනවා. එහෙනම් මේ මිනිස් සතා එහෙම නැත්නම් මේ මානව සත්වයා මෙතන ඉපදුනේ හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව තමයි මෙතන පැවිදි වෙලා නිවන් දකින්න මිනිසත් බව ලබන්ට එයා චේතනා ඇති කළා. ඒ චේතනාව තමයි මේ ඉපදුනේ. එහෙනම් ළඟ ඉන්න සත්තු, දුර ඉන්න සත්තු කියලා කියන්නේ මේ ආයතන අය නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට මේ නාම රූප වලින් ඇති කරන්නා වූ කර්මය ඒක නිදාස් කරගෙන මේ සත්තු පරිස්සම් කරන්න ඕනේ. මේ සත්තුන්ට යහපත් දේවල් කියා දෙන්න ඕනේ. ළඟ ඉන්න සත්තු අප ලෝකෝත්තරව පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකෝත්තර ඒගොල්ලෝ ගනුදෙනු වලට ගෙනියන්න ඕනේ. එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් නිර්මාණය වෙන්නා වූ කර්මතාවයන් ලෝකෝත්තරව පවත්වාගෙන යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් සමෙන් සිතෙන් නැවත නිර්මාණයට එහෙම නැත්නම් නැවත භවයකට ඉපදීමකට හේතුවක් ඇති නොකර වගකීමෙන් යුක්තව මේගොල්ලෝ බලා ගන්න ඕනේ. එහෙනම් මේ සත්වයෝ අය දෙනා තුලින් අපි අපට අයහපත කරගන්න නැතුව යහපතක්ම නිවනටම අදාළ කාරණා කර ගැනීම තමයි ළඟ ඉන්න සත්තු එම නැත්තම් පේන සත්තුන්ට අපි මෛත්‍රිය කරනවා කියන එක. දුර ඉන්න සත්තු කියලා කියන්නේ නැවත අපි තව භවයකට යගියොත් එහෙම නැත්නම් ස්ථානෙට ගියොත් එහෙම නැත්නම් අපට කර්ම ගෙන දෙන්න යම්කිසි තරංගයක් එහෙම නැත්නම් සත්‍යයක් බලාපොරොත්තු ඉන්නවා අපිට ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරදර දුක් පීඩා එන්න කලින් අපි මෛත්‍රිය කර යුතුයි. ඇයි තථාගතයන් වහන්සේ දිට්ඨාවා යේව අද්දිට්ඨා කියන මේ කාරණාව දේශනා කරන්නේ? අපි දන්නවා දැන් අද දවසේ 500ක් නමක් භාවනා කරනකොට මිනි ඔලුවක් දැක්කා උන්වහන්සේලා එකට මෛත්‍රී කළා. නමුත් උන්වහන්සේලාට කල්පනා වෙන්න ඕනේ ඒට සමහර විට ඔළුව නැති කඳ පේන්න පුළුවන්. ඇයි? අද ඔළුව දැක්කනම් ඒට කඳ පේන්න පුළුවන් අපට සැකයක් තියෙනවා. සමහර විට කුණු වෙච්ච මස් කැදලි පේන්න පුළුවන්. එහෙම නැත්නම් විකාර වෙච්ච මිනිස් රූපයක් පේන්න පුළුවන්. ඒට මොනව පෙනේද අපි දන්නේ නැහැ. එහෙනම් අපට මේ පේන රූපවලට පේන සත්තුන්ට අපි මෛත්‍රී කළා. ඒට පේන්න ඉන්න සත්තු, ලබන සතියේ පේන්න ඉන්න සත්තු එහෙම නැත්නම් මාසයකට පස්සේ පේන්න ඉන්න සත්තු මේ ජීවිත කාලෙම අපේ අනාගතයේ පේන්න ඉන්න සත්තු කියලා බැලුවාම මේ සේරම සත්තුන්ට අපි මෛත්‍රිය කරන්න ඕනේ අනුකම්පා කරන්න ඕනේ ඒ පේන සත්තු අනාගතයේ පේන්න පටන් ගත්තාම ලෝභයක් ద్వේෂයක් මෝහයක් රාගයක් ඇතිවෙන්න බෑ එහෙනම් ඒ සත්තුන්ට දැන් ඉඳලාම අපි මෛත්‍රී කරනවා එහෙනම් විහාරස්ථානයක අපි වැඩ වාසය කරනකොට අපි හොඳටම දන්නවා මේ විහාරස්ථාන භූමියට යම් යම් අවස්ථාවලදී බවලත් අය එනවා, පිරිමි කට්ටිය එනවා, පොඩි අය එනවා. එහෙනම් මේ පන්සල් භූමියට යානවාන අරගෙන එනවා. එහෙනම් මේ වගේ මිනිස්සු මේ පූජනීය ස්ථානයට ඇතුල් වෙනකොට කොච්චර මිනිස්සු ඇතුල් වුණත් අපට ඒකෙන් කිසිම රාගයක්, ద్వේෂයක්, මෝහයක්, ලෝභයක් ඇති නොවෙන්න අපි ඒ අයට කල්ැතුව මෛත්‍රී කරන්න පුරුදු වෙලා සිටින්න ඕනේ. එහෙනම් අපට දවල්ට හම්බෙන දාණය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අවසට හම්බෙන ගිලම්පස මොනවද කියලා දන්නේ නැහැ. එහෙනම් ඒ අවසට හම්බෙන එක තුලින් ලෝභ දේශ මොහ ඇති නොවෙන්න කල්ලාතු අපි පරිස්සම් වෙනවා. මේක තමයි පෙර සූදානම කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපිට පෙර සූදානමක් නැත්නම් එක පාරටම අපි යම්කිසි සත්‍යයකට ඝන දෙනුවකට වාජනය වුණොත් අපට සිද්ධ වෙනවා සමහරලාට මායයට අවු වෙන්න මාර සේනාවගේ තාඩන පීඩන වලට ලක් වෙන්න එමනම් අපි මේ දික්ඨාවා යේව අද්දික්ඨා කියන ගාථා රත්නය තුලින් අපි අවට තින පරිසරයෙන් අපි කිසිම ආනියක් පමුණවා ගන්නෑ අප අවට තින කිසිම නාමයකින් රූපයකින් අපේ ලෝකෝත්තර ගමනට බාධා ඇති කරගන්නෑ අපේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන ආයතන අය තුලින් බාධා ඇති කරන්නේ ලෝකෝත්තර ජීවිතයකට ප්‍රශ්නයක් ගැටලුවක් පීඩනයක් ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ඉදිරියේදී අපට බාහිරින් එන්නා වූ නාම රූප වලින් ප්‍රශ්න ගැටලු ඇති කරගන්න. ඉදිරියේදී අපි දකින්න යන නාම රූප වලින් කිසිම කම්පනයක් පීඩාවක් ඇති කරගන්න. එහෙනම් අපි ළඟට එන මේ යානවාන සැප සම්පත් මිනිස්සු වෙන්න පුළුවන් අපට එන චෛතසික වෙන්න පුළුවන් දැන් අපට පේනේවා වෙන්න පුළුවන් දැන් මේ වර්තමානයේ මතුවෙන චෛතසික වෙන්න පුළුවන්. එහෙනම් මේක තරංග මට්ටමින් මානසික මට්ටමින් ආවත් භෞතිකව ප්‍රායෝගිකව නාම රූප වලින් ආවත් අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ හැම එකක්ම ලෝකෝත්තරව දකින්න ලෝකෝත්තරව ස්පර්ශ කරන්න එහෙම ස්පර්ශ කරන්න පුළුවන් නම් ළඟ ඉන්න සත්තුන්ගෙන් අපට කවදාවත් ඉපදීමක් ඇති වෙන්නේ දුර ඉන්න සත්තුන්ගෙන් කවදාවත් අපට කරදරයක් හිංසාවක් ඇති වෙන්නේ හේතුව අපි දන්නවා ළඟ ඉන්න කට්ටියත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ මේ විදියට. එහෙනම් දුර ඉන්න කට්ටියත් එක්ක ගනුදෙනු කරන්නත් ඕනේ මේ විදියට. මේක තවත් විදියකට වායෝ මට්ටමින් බැලුවාම ළඟ ඉන්න සත්තු දුර ඉන්න සත්තු කියලා කියනකොට ළඟ ඉන්න ස්වාමින්වහන්සේලා සමහර විට අපට යම් යම් තාරණ පීඩට දෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාගේ අනවබෝධය අපේ කම්පණයට කැළඹිල්ලට හේතුවක් වෙනවා. එතකොට ළඟ ඉන්න සත්තුන්ට දැන් මෛත්‍රිය තියෙනවද? නැහැ. එහෙනම් සමහර වෙලාවට ස්වාමින් වහන්සේ නම ඒ කලබල වෙලා ඇසිරෙනකොට අපි කලබල වෙනවා. කලබල වෙලා ඉතන බලන්නකො උන්වහන්සේ සංවර වුණානේ. බලන්නකො විනයක් නැහනේ. උන්වහන්සේට අවතක් වුණානේ කියලා අපි කලබල වෙනවා. එහෙනම් ළඟ ඉන්න සත්වයකට මෛත්‍රිය කළාද? නැහනේ. එහෙනම් Taman යම්කිසි අවස්ථාවක Tamanට මේ මාන වෙලා ඉන්නවයි කියන එක අමතක වෙලා තමන්ගේ සීලය, ගුණය, උපසම්පදාව අමතක වෙලා තමන් යම් කිසි වැරද්දක් කරනකොට කෝ මේ බඹයක් විතර උස තියෙන මේ ළඟම ඉන්න මේ විඥානයත් එක්ක ඉන්න මේ සතාටත් මෛත්‍රිය කරලා නැහනේ. එහෙනම් තමන්ට මෛත්‍රී කරන්න ඕනේ. අපෙත් එක්ක වැඩ ඉන්න සංඝයා වහන්සේලාගේ සියලුම අඩුපාඩුකම් යම් යම් දුෂ්කරකම් තියෙනවා නම් ඒ හැම එකක්ම විඳ දරාගෙන ලෝකෝත්තරව අනුකම්පාවෙන් ඉවසලා වදාරන්න ඕනේ. ඒ විදිහට අපි මේ ළඟ ඉන්න සත්තු එහෙම නැත්නම් පේන සත්තුන්ට අපි මහා පරිමාණයෙන් අනුකම්පා වඩනකොට මේ සත්තුම තමයි ඈත ඉඳලා තෙන්නේ. එහෙනම් මේ නාම රූපවලින් අපි ලෝකෝත්තරව ජීවත් වෙනවා නම් අපි ලෝකෝත්තරව මේ ගමනට අදාළ කටයුතු මේ හැම නාමයක් රූපයක් හැම සත්‍යයක් තුලින් අපි ගන්නවා අපිට පරිසරයක් මොකවත් අවශ්‍ය නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පතිරූපදේශ වාසෝච එහෙනම් මේක සුදුසු ප්‍රදේශයක් කරන්න ඕනේ. අපට මේ සුදුසු ප්‍රදේශයක් නොවෙන්නේ ඇයි? එක හේතුවක් තමයි වනයක් නැත්තම් අලංකාර පරිසරයක් නැත්තම් අපි කියන මේක සුදුසු ප්‍රදේශයක් නැහැ කියලා. පසුව අපි නැවත කියන මේ සේනාසන නැහැ. මේ අපිට ඉන්න කුටි නැහැ. ඒ නිසා මේක සුදුසු නැහැ කියලා. අපි කියන විදුලිය නැහැ, වතුර නැහැ, අපට දානමාන නැහැ, සිව්පසේ නැහැ කියලා අපි කියන සුදුසු නැහැ කියලා. සංඝයා වහන්සේලා සීලවන්ත ගුණවන්ත නැ ගොඩාක් දුස්සීලයි. උන්වහන්සේලාත් එක මේ ගමන යන්න බෑ සුදුසු නෑ කියලා අපි කියනවා. නැවත අපි කියනවා දායකයෝ නෑ කිසිම කෙනෙක් සලකන්නේ නෑ කියලා කියනවා සුදුසු නෑ කියලා. දායකයෝ ඉන්නවා ඔයනවා බලනවා වැඩි හැම දෙයකම ඇඟිලි ගන්නවා කරදරයි සුදුසු නෑ කියලා කියනවා. මේ විදියට ඒ හිමාල වනයේට වැඩිය 500ක් නමක් ඒ තපෝ වනයේදී තීරණය කළා මේක අපට සුදුසු නැති මේක ප්‍රතිරූප දේශයක් නෙමෙයි කියලා උන්වහන්සේලා උන්වහන්සේලා තීරණය කළා තථාගතයන් වහන්සේ ළඟට වැඩියා. භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළා දේශනා කරනවා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ මේ ගාථා රත්නේ අපි සමාන ලකුණ දාලා මේ පැත්තෙන් ලියනවා ප්‍රතිරූප දේශ වාසෝච ඒතං මංගල මුත්තමන් කියලා. එහෙනම් ළඟ ඉන්න කට්ටියට අපි මෛත්‍රී කරන්න පුළුවන් නම් ළඟ ඉන්න සංඝයා වහන්සේලාගේ අඩුපාඩුකම් ඉවසලා ඒ උන්වහන්සේලාට මෛත්‍රී කරගෙන ලෝකෝත්තරව අම්මලා 100ක් එක දරුවෙකුට මෛත්‍රී පෑවොත් මොනතරම් මෛත්‍රියක් ඒ දරුවට හම්බෙනවද? ඒ තරම් මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් අපේ ශ්‍රාවක සංඝයා වහන්සේලාත් එක්ක අඩුපාඩු තියෙන ඒ ගී ඇත්තොත් එක්ක අපි කටයුතු කරනවා නම් අන්න එයාට මේක සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මතු පැමිණෙන්න පුළුවන් කරදර ප්‍රශ්න ඒ සත්තුන්ගේ ආනි පීඩා කම්පන විවේචන අගෞරව හැම එකක්ම මව්වරු 100ක් තම එක දරුවෙකුට මෛත්‍රී කරනවා වාගේ අපිට මෛත්‍රියෙන් පිරීලා අනුකම්පාවෙන් ඒ කට්ටියට මෛත්‍රිය පාන්න පුළුවන් නම් කරුණාව දයාව පෙන්වන්න පුළුවන් නම් ඒ අයට බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් අනාගතයේ එන්න තියෙන ප්‍රශ්නත් අපේ ප්‍රශ්න නෙමෙයි වර්තමානයේ තියෙන ප්‍රශ්නත් ප්‍රශ්න නෙමෙයි අතීතයේ ඉවර වෙච්ච ප්‍රශ්නත් අපට ප්‍රශ්න නෙමෙයි එහෙනම් මේ තපෝවණය සුදුසු ප්‍රදේශයක් කරන්ට අපි මේ තියෙන ප්‍රශ්න ගැටළු වලට පේන දේවල් නොපෙනෙන දේවල් ළඟ තියෙන දේවල් දුර තියෙන දේවල් තමයි අද ලෝකයේ තියෙන ප්‍රශ්න එහෙනම් මේ ප්‍රශ්න වලින් අපි කොහොමද නිදහස් වෙන්නේ බේරෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා එතන යම්කිසි අවස්ථාවක ආර්ය පුත්‍රයෙක් හිටියානම් මාර්ගඵලලාභයෙක් හිටියානම් එයා ඈත ඉඳගෙන 500කටම ස්වාමින් වහන්සේ ළඟ ඉන්න අමාරුයි. එන තථාගතයන් වහන්සේ ළඟ 500ක් ඉන්නකොට ඈත ඉන්න ස්වාමින් වහන්සේ දුර ඉඳලා කෑගාලා සාදුකාර දෙනවා. සාදු සාදු සාදු කියලා. ඇයි ඔබ වහන්සේ සාදුකාරයක් දුන්නේ? තථාගතයන් වහන්සේ මට පන්සිල් දේශනා කළා. එතකොට අනිත් ස්වාමින් වහන්සේලාට මේක පුදුමයි. දික්ඨාවා යේව අද්දික්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ කියන්නේ ළඟ ඉන්න සත්තු දුර ඉන්න සත්තුන්ටත් මේ පේන සත්තුන්ට නොපෙනෙන සත්තුන්ට මෛත්‍රී කරන්න කිව්වේ පන්සිල් දුන්නේ නැහැ. නෑ මට පන්සිල් ඇවුනායි කියලා කියනවා. ඒ ආර්ය ශ්‍රාවකයා ළඟට කැඳවලා ඔයාට ඇයිච්ච පන්සිල් මොනවද කියලා අහනකොට උන්වහන්සේ දේශනා කරනවා මට ඇයිච්ච පන්සිල් තමයි ළඟ ඉන්න සත්තු මම මැරෙන්න පුළුවන් ළඟ ඉන්න සත්තු මගෙන් ඝාතනය වෙන්න පුළුවන් ඒ ළඟ ඉන්න සත්තු මගේ ආහාරයක් වෙන්න පුළුවන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දිට්ඨාවා කියලා කියන්නේ ළඟ ඉන්න සත්තුන්ට මෛත්‍රිය කරන්න ළඟ ඉන්න සත්තු මැරෙන්නේ ප්‍රාණඝාතයෙන් මම බේරුණා ඊට පස්සේ කියනවා ඈත ඉන්න සත්තු මගෙන් මැරෙන්න පුළුවන් මට මේ ජීවිතේ ඉදිරියට යනකොට මගෙන් සත්තුන්ට අනතුරු ආබාධ වෙන්න පුළුවන් ඒ සත්ත්වයන්ට දිට්ඨාවා යේවා දිට්ඨා කියනකොට ඒ සත්වොත් බේරෙනවා ඒ සතුන්ටත් මෛත්‍රී කළා. ඒ නිසා මම දන්නේම නැතුව පාණාතිපාතා සිකපදේ මම සමාදි වුණා කියලා කියනවා. නැවතයා කියනවා බලන්න යේච দূරේ වසන්ති අවිදූරේ මේ ළඟ ඉන්න කට්ටියටත් දුර ඉන්න කට්ටියටත් මම මෛත්‍රී කරනවා නම් ඒ කට්ටියගේ මට ඔරකම කරන්න බෑ ඒගොල්ලන්ගේ ප්‍රාණය මට ඝාතනය කරන්න බෑ ඒගොල්ලන්ගේ ආයුෂ මට ගන්න බෑ ඒගොල්ලන්ගේ කාලය මට ගන්න බෑ ඒගොල්ලන්ගේ ශ්‍රමය මට ගන්න බෑ අයිතුලෙස ඒගොල්ලන්ව මේවන්න බෑ එහෙනම් ඒගොල්ලන්ගේ කිසිම දෙයක් මට ගන්න බෑ හේතුව මෛත්‍රී පාන නිසා මට ඇවුනා දිට්ඨාවා යේවහ දිට්ඨා යේච දුරේ වසන්ති අවිදූරේ කියන එක තුලින් අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මට ඇවුනා මේ ලෝකේ මේ විදියට ළඟ ඉන්න සත්තුන්ටත් දුර ඉන්න සත්තුන්ටත් පේන සත්තුන්ටත් නොපෙනෙන සත්තුන්ටත් මෛත්‍රී කරනකොට අපි දන්නේම නැතුව අපට ඔරකම් කරන්න බෑ හේතු ඔරකම් කෙරුවොත් මෛත්‍රිය නැතු වෙනවා මෛත්‍රිය තිබුණොත් එයාට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න බෑ නැවත උන්වහන්සේ දේශනා කරනවා මේ ළඟ ඉන්න සත්තු දුර ඉන්න සත්තු පේන සත්තු නොපෙනෙන සත්තුන්ගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපදාව තමයි මෛත්‍රිය. එහෙනම් ඒ කයගේ සිතට කයට දුක් නොදී ජීවත් වෙනකොට මට මගේ අසකන දිවනාසය සමසිත පිනවන්න බෑ. මේවා පිනවන්න ගියොත් මේ මිනිස්සු විඩාවටපත් වෙනවා. දානයක් ගෙනකොට මම අසකන දිවනාසය සමසිත කියන පංච ඉන්ද්‍රියන් ආයතන අය පිනවන්න ගියොත් අර මිනිසුන්ගේ ඒ දාණයට මම ණයකාරයෙක් වෙනවා. ඒ මිනිස්සු නින්දාව අපාසය අපට පූජා කරනවා. ඇයි මේ හාමුදුරුවෝ දුස්සීලයි. මේ හාමුදුරුවෝ කඩේ යනවා. එක එක ඒවා සරණ යනවා. භාවනා කරන්නේ මාර්ගේ වඩන්නේ දුස්සීල ශ්‍රමයන්ට දාන දුන්නයි කියලා මිනිස්සු අපෑදෙනවා. අපෑදිච්ච මිනිස්සු වඩා අපෑදෙනවා. පෑදිච්ච මිනිස්සු අපෑදෙනවා. ආපු නැති මිනිස්සු එන්නම නැති වෙනවා. එන මිනිස්සු තව තවත් ඈත්ලා යනවා. එහෙනම් මේ ශාසනය විනාශ වෙන්න හේතුවක් මේ පංචකාමයන් පිනවීම එහෙම නැත්නම් කාමයේ වරදවා ඇසිරීම ආයතන අයතුලින් එහෙනම් කිසිම සත්වයකට සිතට කායට දුක් නොදෙන මේ මෛත්‍රී ප්‍රතිපදාව තුලින් ළඟ ඉන්න සත්තුන්ට දුර ඉන්න සත්තුන්ට පේන සත්තුන්ට නොපෙනෙන සත්තුන්ට මෛත්‍රී කරනකොට මම දන්නේම නැතුව කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදය විරමණය වෙලා සමාධියටම ගියා. ඒ විතරක් නෙමෙයි මම ළඟ ඉන්න සත්තුන්ට දුර ඉන්න සත්තුන්ට පේන සත්තුන්ට නොපෙනෙන සත්තුන්ට මම මෛත්‍රිය කරනකොට මම කරුණාවෙන් දයාවෙන් කටයුතු කරනකොට මම ඒගොල්ලන්ට විරුද්ධව මම බොරු කියන්නේ බොරු කිව්වොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා දායකයෙකුට විරුද්ධව තව දායකයෙකුට බොරුවක් කිව්වාම ඒ දෙන්න අතර ප්‍රශ්න ඇති වෙනවා අන්න පේන්නේ නැති සත්තුන්ට කරදරයක් කරලා ළඟ සින්න ස්වාමින් වහන්සේලාගේ යම්කිසි අඩුවක් දැකලා ඒක විවේචනය කරනවා තවත් කෙනෙක් එක්ක ළඟ ඉන්න ස්වාමින් වහන්සේගේ අඩුවක් නිඳා කරලා අගෞරව කරලා ප්‍රසිද්ධ කරනවා බලන්න ළඟ ඉන්න සත්තුන්ටත් කරදර කරලා හිංසා කරලා එහෙනම් ළඟ ඉන්න කට්ටියටත් දුරක ඉන්න කට්ටියටත් ඉන්සා පීඩා නොකරනකොට එයාට කවදාවත් පරුසා වාචා පිසුනා වාචා සම්පප්පලාපා මුසාවාදා කියන මේ වචනයකින් කරන්න පුළුවන් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වුණා. ඒ විතරක් නෙමෙයි එයා ළඟ ඉන්න සත්තුන්ට මෛත්‍රිය කරන්න ඕනේ කියලා චිත්තානුපස්සනාවෙන් කටයුතු කරනකොට ඉදිරි අනාගතයේ එන සත්තුන්ට මෛත්‍රිය කරන්න දැන් ඉඳලා චිත්තානුපස්සනාවෙන් සීය වඩනකොට ළඟ ඉන්න කට්ටිය දුර ඉන්න කට්ටිය පේන කට්ටිය නොපෙනෙන කට්ටිය කියලා මේ වර්ගයා අතරටම චිත්තානුපස්සනාව කරනකොට මෛත්‍රිය පානකොට එයා කවදාවත් ඇසෙන්මත් වෙන්නේ කණින් මත් වෙන්නේ දිවෙන් මත් වෙන්නේ ගන්ධයෙන් මත් වෙන්නේ ස්පර්ශයෙන් මත් වෙන්නේ චේතනාවලින් මත් වෙන්නේ ඒකට හේතුව තමයි එයා මේ ලෝකයේ ජීවත් වෙනකොට එයා මේ සත්තුන්ට ඉන්සා පීඩා නොකරන්ට ඒ ඇස්වලට පේන සත්තු මොනවද? ශබ්ද වලින් කන් වලට කුරුල්ලන්ගේ නාද හැෙනවා සත්තුන්ගේ ශබ්ද හැෙනවා එහෙනම් මේ පේන්නේ නැති සත්තු ශබ්ද වලින් ගෝචර වෙනවා ඒ කට්ටියටත් මෛත්‍රී කරනවා එහෙනම් ඒ විතරක් නෙමෙයි එයා ඇස් වලින් දකිනකොට කුරුල්ලෝ ඉන්නවා, මුවෝ ඉන්නවා, ආවෝ ඉන්නවා, පූසෝ බල්ලෝ ඉන්නවා, ලේන්නෝ ඉන්නවා. ඒ කට්ටියටත් එයා මෛත්‍රී කරනවා. එහෙනම් දුර ඉන්න කට්ටිය, ළඟ ඉන්න කට්ටිය, පේන කට්ටිය, නොපෙනෙන කට්ටිය කියන මේ සතර වර්ගයාට මෛත්‍රිය කරනකොට මෛත්‍රිය කරන්න එයා සිත 100ෙන් පවත්නකොට එයා 80ෙන් පවතින මොහොතක් එයාට ඔයන්න බෑ. පැය 24ම ඒ භාවනා යෝගියාට එහෙම නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයාට චිත්තානුපස්සනාවෙන් ඉන්න සිද්ධ වෙනවා. ටයර් 24ම 100ෙන් ඉන්න කමඨාණක් භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නේ. පේන කට්ටිය, නොපෙනෙන කට්ටිය, ළඟ ඉන්න කට්ටිය, දුර ඉන්න කට්ටිය කියන මේ සතර වර්ගයාට මෛත්‍රී කරන්න කියන මේ ධර්මතාවය තුලින්. එහෙනම් චිත්තානුපස්සනාව තියෙන කෙනා නිවනට ප්‍රමාද වෙන්නේ එයා මේ කිසිම නාමයකට රූපයකට අවු වෙලා මත් වෙන්නේ නැහැ. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ඒ කාරණාව තුලින් එයා සමාදි වෙනවා. එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකයා ඒ උත්තමයා දැක්කා තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ නෙමෙයි මේ පන්සිල් තමයි අපට දුන්නේ අපට ජීවත් වෙන්න ආර්ය කමඨාණක් අපට දුන්නේ නිවීමට අවශ්‍ය උත්තරීතර ධර්මය තමයි මේ දුන්නේ කියලා ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේ එදා මේ කරණීය මෙත්ත සූත්‍රය තුලින් 500ක් නමට දේශනා කරපු සෑම වචනයක් තුලින්ම උන්වහන්සේ අන්තර්ගත කළා අභිධම්ම විනය සූත්‍ර කියන මේ ත්‍රිපිටකය. එහෙනම් තවත් ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවාම ඔබ වහන්සේ මොනවද මේකෙන් දැක්කේ? මට ත්‍රිපිටකය දේශනා කළා. කොහොමද ඔබ වහන්සේට ත්‍රිපිටකය ඇහුවේ? ඇහුනේ දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදූරේ මට තථාගතයන් වහන්සේගේ ත්‍රිපිටක ධර්ම දේශනාව ඇහුණා කොහමද වුනේ අභිධම්ම ඇහුණා ළඟ ඉන්න කට්ටියට කියනවා අපේ සූත්‍රය කියලා ඇයි පේනවා එහෙනම් ප්‍රායෝගික දේවල් හැම එකක්ම භෞතික දේවල් ඔක්කොම සූත්‍රයෙන් දේශනා කරනවා පේන්නේ නැති ඒවා චිතිවිලි වලට සම්බන්ධ වෙච්ච දේවල් අභිධර්මය කියලා කියනවා දිට්ඨා කියනකොට සූත්‍රේ මට ඇහුණා මේ යෙච්ච দূරේ එම නැත්තම් අද්දිෂ්ඨා කියලා කියනකොට පේන්නේ නැහැ කියනකොට ඒක අභිධර්මයේ මට ඇවුනා හේතුව සිතිවිලි වලට විතරක් ගෝචර වෙන නාමයක් රූපයක්. එහෙනම් අපි භෞතිකව දකින කට්ටියට අපි මෛත්‍රිය පානකොට එයා සූත්‍රානුසාරයෙන් කමඨාන් වඩනවා නිර්වාණ ප්‍රතිපatti තුල ඉන්නවා. එහෙනම් පේන්නේ අද්දිට්ඨා කියලා කියනකොට මානසිකව චෛතසික වලට ගෝචර වෙන ඒ නාම රූප වලින් මෛත්‍රිය වඩනවා ලෝකෝත්තර ජීවත් වෙනවා එන අභිධර්මයේ සූත්‍රය දුන්නා තථාගතයන් වහන්සේ විනය කොම දුන්නේ ළඟ ඉන්න කට්ටිය දුර ඉන්න කට්ටිය කියනකොට ළඟ ඉන්න කට්ටිය කියනකොට අපි සූත්‍රානුසාරයෙන් මේක වඩනවා භෞතිකෝ මේක වඩනවා දුර ඉන්න කට්ටිය කිව්වම ඒ කට්ටිය පේන්නේ අභිධර්මානුකූලව මේ මේ සත්තු ඉන්න පුළුවන් මේ මේ සත්තුන්ට මේ අවස්ථාවල එන්න පුළුවන් යන්න පුළුවන් කියලා එහෙම චිත්තානුපස්සනාවට ගෝචර වෙන සෑම සතෙකුටම මෛත්‍රී කරනවා එහෙනම් අභිධර්මයයි සූත්‍රයයි සම්බන්ධ වෙලා මේ කටයුතු වල නිරත වෙලා ජීවිත කාලෙම මෛත්‍රිය කරගෙන මේ ලෝක සත්‍යයේ කිසිම සත්වයකට පුරා කෝඹියාගෙන් මිනිසයා පටන් ඇතා ඔටුවා කියන මහා සත්තු දක්වාම කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් නොදී ජීවත් වෙනකොට එයා මේ ලෝකයේ උත්තරීතර විනයාචාර්ය බවට පත් වෙනවා කිසිම කෙනෙකුට එයාගෙන් ඇවතක් වෙන්නේ නැහැ ඉන්සාවක් පීඩාවක් කරදරයක් වෙන්නේ නැහැ ඒ නිසා ඒ උත්තමයන් වහන්සේ දේශනා කරනවා මේක දිට්ඨාවා යේවා දිට්ඨා නෙමෙයි මේක යේච দূරේ වසන්ත අවි দূරේ නෙමෙයි මේක අභිධම්ම පිටකය සූත්‍ර පිටකය විනය පිටකය මේ දේශනා කළේ කියලා සන්තෝෂ වෙනවා එහෙනම් 500ක් නමක් නැවත කැඳවලා ඔබ වහන්සේලා කර්ණීයමෙත් සූත්‍රයේ දේශනාව ශ්‍රවණය කළාද එහෙමයි කියලා කියනවා ඔබ වහන්සේලාට ශ්‍රවණය වුණ කර්ණීයමෙත් සූත්‍රයේ දේශනා කරන්න කිව්වම 500ක් නමක් එකතු වෙලා පුද්ගලිකව නැවත කර්ණිමෙත්ත සූත්‍ර 500ක් දේශනා කරනවා. එකින් එකට එකින් එකක් සමාන නැහැ. එහෙනම් අප අප තම තමන්ගේ දැනනුවන පමණට තම තමන් වඩලා තියෙන ಗುಣධර්මයේ පමණට තමන්ගේ කුසලයේ පිනේ තරමට තමයි මේක ගෝචර වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ එහෙනම් මේ කරණීයමෙත සූත්‍රය එක එක ගාථා රත්න එක එක තලවලින් විස්තර කරනකොට ඒක මහා විශාල ගැඹුරු ධර්මතාවයන් තියෙනවා දිට්ඨාවා කියනකොට 84 දාම ඒ දිට්ඨා තුලින් මේ ලෝකෙට දේශනා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ උසමාත තේජස උන්වහන්සේගේ ඒ පාරමී ගුණධර්ම හැම එකක්ම මේකෙන් විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ කියලා කියන්නේ මේ ලෝක සත්‍යයට දේශනා කරපු නිර්වාණ පණිවිඩයක් මේ ලෝක සත්‍යයට දේශනා කරපු පංචශීලයක් එහෙම නැත්නම් මේ ලෝක සත්වයාට දේශනා කරපු කමඨාණන් තවත් ක්‍රමයකින් දේශනා කරනවා නම් උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය මේ ලෝක සත්වයාට අනුකම්පා කරලා පූජා කරපු ගාථා රත්නයක් කියලා කියන්න පුළුවන්. නැවත භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භූතාවා සම්භවේසීවා කියලා කියන්නේ භූතයෝ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙනම් මේ වගේ යම්කිසි භූතයක් සම්භව වුණා නම් ඒ භූතයන්ටත් අනුකම්පා කරන්න. එනම් පේන කට්ටියට, නොපෙනෙන කට්ටියට, ළඟ ඉන්න කට්ටියට, දුර ඉන්න කට්ටියට මෛත්‍රිය වඩපු උත්තමයා දැන් ගස්කොළන් වලට આવුවෙන්නේ නැද්ද? පණ නැති දේවල් වලට આવුවෙන්නේ නැද්ද? මැණික් වලට, සල්ලි වලට, ටෙලිෆෝන් එකට આવුවෙන්නේ නැද්ද? එහෙනම් ලස්සන සිරප් වලට, කුඩ වලට આવුවෙන්නේ නැද්ද? එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා මේ සත්තුන්ට මෛත්‍රිය කරගෙන ගිහිල්ලා ගස් වලට බැඳෙනවා කළුවර ලීයට බැඳෙනවා තේක්ක පුරුත ලීයෙන් අදපෝ සැටියට බැඳෙනවා කවිචියට බැඳෙනවා එහෙනම් මේ විදිහට ප්‍රාණ තියෙන දේවල් වලට මෛත්‍රිය පාලා නිදාස් වුණාට මදි අප්‍රාණික දේවල් වලට බැඳුනාම ලෝභ දේශමෝ ඇති වෙලා Taman පළවෙනි ඵලයේද දෙවෙනි ඵලයේද ඉන්නේ තුන්වෙනි හතරවෙනි ඵලයට යන්න බෑ එතන ඉර වෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ භූතේ යම්කිසි නාමයකින් රූපයකින් හම්බ වුණොත් මුණ ගැසුණා භූතාවා සම්භවේසීවා එනම් කුමන හෝ පඨවි භූතේක් ආපෝ භූතේක් වායෝ භූතේක් තේජෝ භූතේක් සම්භව වුණා නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා මේ සියලුම භූතයෝ මේ සියලුම සත්ත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ඇලීමකින් ගැටීමකින් තොරව මේ ලෝකෝත්තර ගමන යන්න කියන අවවාදය මේ දෙන්නේ. එහෙනම් මේ භූතාවා සම්භවේසීවා කියලා කිනකොට මේ භූතය වර්ග හතරක් ඉන්නවා. එහෙනම් පඨවි භූතයා කියලා කියන්නේ මේ නාම රූප වලින් ලැබෙන භූතයා. එහෙනම් ආපෝ භූතයා කියලා කියන්නේ අපට ගොඩාක් සෙනෙහසින් පිරිච්ච ගොඩාක් ලෙන්ගතුකමෙන් දයාවෙන් කරුණාවෙන් ඇති කරන්නා වූ පීඩන කම්පන මේ භූතයන්ටත් බැඳෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි වචනයකින් ප්‍රකාශ කරන වායෝ භූතයෝ ඉන්නවා හාමුදුරුවෝ හරි හොඳයි, හාමුදුරුවෝ හරි සීලවන්තයි, ගුණවන්තයි, ගොඩාක් ගුණ ධර්ම වලින් පිරලයි කියලා කියනකොට දන්නේම නැතේ ඒගොල්ලෝ අපට ඔටුන්න පළඳනවා. ඒ ඔටුන්නට අපි කියනවා මාන්නේ ඔටුන්න. ඒකට මැණික් අල්ලලා නැහැ, රත්තරන් ආලේප කළා නැහැ. ඒක යකඩ වලින් අදලා තියෙන්නේ. වැස්සට යන්න බෑ අකුණු වදිනවා ඔළුව අතරට පැලෙනවා එහෙනම් අපි දන්නේම නැතුව මාන්‍ය උටුන්න පළඳ ගත්තාම අපි නැවත പ്രേත භූත ලෝකවල තිරිසන් ලෝකවල ඉපදෙනවා එහෙම නැත්නම් මේ මාන්නය වැඩිකම නිසා අදිමානේන කුක්කරෝ මානේන මකරෝ කියලා දේශනාවේ සඳහන් වෙනවා. අධික මාන්නෙක් වෙච්ච නිසා බල්ලෙක් වෙලා ඉපදෙනවා. සාමාන්‍ය මාන්නේ මන්තරම් ಗುಣධර්ම තියෙන කෙනෙක් නෑ. සිත කය වචන හදලා මම බොහොම ශ්‍රේෂ්ඨයි කියලා මාන්නෙන් ඉන්න කෙනා රිලෙවෙක් වෙලා වඳුරෙක් වෙලා ඉපදෙනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් වචනයකින් යම් කිසි කෙනෙක් අපට සංග්‍රහ කරනවා නම් අන්න ඒ වායෝ භූතයට අවුෙන්න එපා යම් කිසි අවස්ථාවක බැඳීමකින් මේ දායකයා ගොඩාක් පෝසත් මෙයාගෙන් ගොඩාක් අපට උපකාර හම්බෙනවා ගොඩාක් ලාභ සත්කාර හම්බෙනවා සිව්පස්සේ දෙන දායකයෝ මේගොල්ලෝ කියලා ආපෝ මට්ටමින් බැඳෙනවා නම් අන්න ඒ භූතයට අවුෙන්නත් එපා බඩු මුස්තු වලින් ප්‍රායෝගික වස්තු වලින් යම්කිසි භෞතිකයට බැඳෙනවා නම් අන්න ඒ භූතයට බැඳෙන්න එපා. ඒ විතරක් නෙමෙයි ලෝකෝත්තර ධර්මතාවයන්ට වහල් වෙලා මම මේ කර්මය දන්නවා, මේ නීතිය දන්නවා, මේ විශ්ව න්‍යාය දන්නවා, මේ ලෝකෝත්තර නිර්වාණ පණිවිඩය මම ප්‍රත්‍යක්ෂ කළා කියලා තවත් කෙනෙකුගේ නිවීම පිණිස දේශනා නොකරනවා නම් ගුරුමුස්තියක් වශයෙන් තමන් ආගත්ත දේ තමන් තුළ ගබඩා කරලා මේ ලෝභයෙන් එක පරිස්සමෙන් අංග ගන්නවා නම් අන්න එයා තේජෝ මට්ටමින් එයා මේ භූතයකට අවුනා. එහෙනම් ධර්මකාරණාව තුල ලෝභ දේශ මොහ ඇති වෙලා ඒ ධර්මකාරණාව තුලින් එයා නොමග ගියා නම් එයා අතරවෙනි භූතයා තුලින් නොමග යනවා. මේ විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයා තුල කිසිම භූතෙක් ඕනම වෙලාවක සම්බ වෙන්න පුළුවන්. එසේ සම්බ වෙන කිසිම භූතයකට අවු වෙන්න එපා. ඒ භූතය හැම දේනාම අපේ කර්මයට අනුව ඇවිල්ලා ඉන්නේ. කර්මය ගනුදෙනු කරමින් ඒගොල්ලෝ ඉවර කරගෙන යනවා. ඒ හැම කෙනාම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මට්ටමින් අපි මේ සිත පවත්වාගෙන යන්න ඕනේ. මේ සිත පරිස්සම් කරන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එනනම් මේ නාම රූපවල පණ ඇති පණ නැති කියලා කොටාස දෙකක් ඉන්නවා. භෞතික වස්තු පාන වස්තු කියලා. එහෙනම් මේ වස්තු වලටත් අපි අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට ළඟ තියෙන කට්ටිය, දුර ඉන්න කට්ටිය, පේන කට්ටිය, නොපෙනෙන කට්ටිය කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. ළඟ ඉන්න කට්ටිය පේනවා ඒගොල්ලෝ දුර ඉන්න කට්ටිය, පේන්නේ නැති කට්ටිය. එහෙනම් මේ කණ්ඩායම් දෙක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කට්ටියට මෛත්‍රිය පාන්න පුළුවන් නම් මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වෙනවා. මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වෙනකොට පංචශීලය සමාදි වෙලා විරමණය වෙනවා. පංචශීලය අපිටුලින් විරමණය වෙනකොට දන්නේම නැතුව සමාධියටපත් වෙලා ප්‍රඥාවටපත් වෙලා ආර්ය જાතියේ ඵලයක් එක්ක ඉපදෙලා අපි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ නිවන් දකින්නට සුදුසු ජීවියෙක් බවට සත්වයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපගේ ජීවිතවල අපි ළඟ ඉන්න සත්තුන්ට අරියට මෛත්‍රී පෑවද දුර ඉන්න සත්තුන්ට අරියට මෛත්‍රී පෑවද පේන අයට මෛත්‍රී පෑවද නොපෙනෙන අයට මෛත්‍රී පෑවද සමහර පේන කට්ටියට මෛත්‍රී පෑවා. ඒගොල්ලන්ගේ දුස්සීලභාවයේ අඩුපාඩු දැක්කාම නිନ୍ଦා අපාස කළා. ළඟ ඉන්න කට්ටියට මෛත්‍රී පෑවා. දුර ඉන්න කට්ටියට මෛත්‍රී පෑවා. ළඟ ඉන්න කට්ටියට කැමැති කට්ටියට විශේෂයෙන් පෑවා. අකමැති කට්ටියට द्वේෂය පෑවා. දුර ඉන්න කට්ටියට කැමැති කට්ටියට මේ ඉඳලා ආශිර්වාද කළා. දුර ඉන්න කට්ටියේ අකමැති කට්ටියට මෙහිදලා සාපය පූජා කළා. එහෙනම් මේ විදියට අපගේ ලෝකෝත්තර ජීවිතය අපි පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවොත් මේ පේන කට්ටියයි ළඟ ඉන්න කට්ටියයි හැමෝටම එක විදියට සලකලා නැහැ. දුර ඉන්න කට්ටියයි නොපෙනෙන කට්ටියටයි එක විදියට සලකලා නැහැ. එහෙනම් අපි ಗುಣධර්ම තියෙන කට්ටියට සලකනවා ಗುಣධර්ම නැති කට්ටියට සලකන්නේ නැහැ. ඒ විදිහටම හොඳ කට්ටියට සලකනවා නරක කට්ටියට සලකන්නේ එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා මේක ආර්ය ශ්‍රාවකගේ ಗುಣධර්මයක් නෙමෙයි මේක ආර්ය පුත්‍රයෙකුගේ චරිතයක් නෙමෙයි එයා මේ ලෝකයේ හැමෝටම එක විදිහට සලකනවා ළඟ ඉන්න කට්ටිය කිව්වාම දිට්ඨා කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේ හොඳ නරක කියලා එකක් කියන්නේ නැහැ යාපත් අයාපත් කියලා කියන්නේ දිට්ඨාවා කියලා කියන්නේ පේන කට්ටිය නම් හොඳ කට්ටියක් ඉන්න පුළුවන් හොඳ නැති කට්ටියක් ඉන්න පුළුවන් සීලවන්ත අයත් ඉන්න පුළුවන් දුස්සීලියොත් ඉන්න පුළුවන් එහෙනම් දිට්ඨාවා කියනකොට හොඳ කට්ටිය නරක කට්ටිය සීලවන්ත ගුණවන්ත දුස්සීල අයාපත් කියන මේ හැමෝටම එක විදියටම අපි මෛත්‍රිය පාන්න ඕනේ ඒ වගේම ළඟ ඉන්න කට්ටිය කියනකොටත් ඒකේ හොඳ නරක කියලා එකක් සඳහන් වෙලා නැහැ එහෙනම් ළඟ ඉන්න කට්ටියගේ සීලවන්ත අය දුස්සීල කියන ඒ දෙදෙනාටම එක විදිහට සලකන්න ඕනේ. අපේ හැමෝටම එක විදිහට සලකනකොට තමයි මේ කරණීය මෙත්ත සූත්‍රය කමඨාන ප්‍රගුණ කරලා රාත් වෙච්ච 500ක් නමට අපිත් එකතු වෙන්නේ. අපිත් කරණීය මෙත්ත සූත්‍රය පුරුදු කරන ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දුර ඉන්න කට්ටිය ළඟ ඉන්න කට්ටිය කියලා අපේන කට්ටිය නොපෙනෙන කට්ටිය කියන මේ සතර වර්ගයාටම ඒකාකාරව එකම විදියට මෛත්‍රිය පාලා අපේ චරිතය නිර්මල චරිතයක් බවට අදා ගන්න තථාගතයන් වහන්සේ අවස්ථාවක් අපට පූජා කළා. අපි දන්නේ නැහැ මේ චරිතය මනා චරිතයක් බවට ආර්ය චරිතයක් බවට පත් කරන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පාරමී ගුණධර්ම පුරලා උන්වහන්සේ පත්‍යක්ෂ කරපු ධර්මය කෙටියෙන් දේශනා කරනවා දික්ඨාවා යේව අද්දික්ඨා යේච දුරේ වසන්ති අවදිුරේ එහෙනම් මේ විදියට අපි මේ සෑම මොහොතක් තුළම තමන්ව සම්පූර්ණ කරගන්නේ කොහොමද? මේ චරිතයේ කඩතොළු ඇද ඇරලා මේක ආර්ය කුලයේ ඉපදිච්ච ආර්ය චරිතයක් බවට පත් කරගන්නේ කොහොමද? මේක බුද්ධ පුත්‍රයේගේ විඥානයක් බවට පත් කරගන්නේ කොහොමද? එහෙනම් මේ කාරණා තථාගතයන් වහන්සේ නිර්වාණ පණිවිඩයක් වශයෙන් සීලයක් වශයෙන් කමඨාණක් වශයෙන් දේශනා කරලා උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් මේ කට්ටියට ගස්කොළනොත් ප්‍රශ්න වෙන්න පුළුවන් හොඳට කොළ තින ගායට තෙමෙන්නේ නැහැ සීතල එන්නේ නැහැ පිනිබාන්නේ නැහැ එහෙනම් ඒක අල්ලාගෙන පොරබදිනවා මේ ගා මගේ මම භාවනා කරන තැන ඔබ වහන්සේ මෙතනට ආවේ ඇයි එතනත් මේගොල්ලෝ පංගු peer බෙදා ගන්න හදනවා එහෙනම් මේ වගේ නාම රූප වලින් ඇදිච්ච පණ නැති භූතයෝ ඕගොල්ලන්ට එනවා ලෝභ දේශ මොහ අතේ ඔතාගෙන අරගෙන ආවිල්ලා ඕගොල්ලන්ට පූජා කරනවා ඒ දෙන ලෝභ දේශ මොහොල්ට වසී වෙන්න එපා. ඒ මායයන්ට අවු වෙන්න එපා. භූතාවා සම්භවේසීවා මේ ආකාරයෙන් මොනම භූතය අපට පෙනුණත් මොනම භූතය සම්භව වුණත් අපි ඒ හැම කෙනාටම පණ ඇති පණ නැති කියන මේ කිසිම දේ තුලකින් ලෝභ දේශ මොහ කරා ඇති නොකරගෙන මේ හැමෝටම ඒකාකාර වශයෙන්ම අපි මෛත්‍රී කරන්න ඕනේ දයාව කරුණාව පාන්න ඕනේ අපගේ ಗುಣධර්ම එන්න එන්නම සංවර්ධනය කරන්න ඕනේ දුස්සීල භාවයක් තියනවා නම් අගුණ තියනවා නම් එන්න එන්න ඒවා පා කරලා තථාගතයන් වහන්සේගේ ලේ දාතුවෙන් ඉපදිච්ච බුද්ධ පරම්පරාවක් ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මේ ගාථා රත්නය තුලින් අපි ප්‍රත්‍යක්ෂ කරපු ශ්‍රවණය කරපු මේ ධර්මය මේ කමඨාන මේ පංචශීලය මේ භවය පුරාම අපේ සිත්වල නිදන්ගත වෙලා නැවත නැවත මෙනෙහි වෙලා අපි මේ ගාථා රත්නය කරගෙනකොට අපේ අඩුපාඩු හදාගෙන ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස ඒකාන්ත වශයෙන්ම මේ ගාථා රත්නය අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුබරෝච අපකිච්ඡෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුජිද්දෝ නචකොද්දං සමාචරේ කිංචී එන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතත්ති තසාවාතාවරාවා අනවශේසා දීගාවායේ මහන්තාවා මංජිමා රස්ස කානුකතුලා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒතේන සච්ච වජ්ජේන කාූප සමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන භයාවූප සමිඤ්ජුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගාවූප සමිඤ්ජුතේ හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි